සවින්දනය කරන අඩහෝරාවක් සමග එක්වෙමු මෙතැන් සිට. ඉරිදා සංග්‍රහය ස්වභාවිත ගීතේ මధుර අර්ථ සහ රසභාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර මනෝරම්‍ය වූ සිංහල භාෂාවෙන් ගැයුණු ගීත දහසක් අතරින් රසවේදිත විපරම් කරමු රස විඳිමු චමත්කාරයට පත්වෙමු ඉරිදා සංග්‍රහයයි මේ වීණාවට අදාළ වන නීතියම ජීවිතය නැමැති වීණාවටද අදාළ වනවා. ජීවිතයේ තත් ඊටාම ලිහිල් නම් එවිට සංගීතයක් පැන නගින්නේ නැහැ. එසේම ජීවිතයේ තත් දැඩි ආතතියෙන් නම් එවිටද සංගීතයක් පහළවන්නේ නැහැ. කෙනෙකුට අවශ්‍ය නම් ජීවිතයේ සංගීතය නිර්මාණය කිරීමට තත් තදින්ද ලිහිල් ලෙසද තබාගෙන විපරම් කර බැලිය යුතුය. සෝනදණ්ඩ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ කරුණු අතර මේ වීණාව පිළිබඳව දැක්වෙනවා. ජීවිතය වීණාවට සම්බන්ධ කරනවා. වීණාව නිර්මාණය කළේ ශිව දෙවියන්යයි දේව පුරාණ කතාවල පවතිනවා. ශිව දෙවියන්ගේ ප්‍රිය බිරිඳ උමාව ඇගේ සිරුරේ හැඩයට තමයි මේ වීණාව නිර්මාණය කළා කියලා ශිව දේව පුරාණවල සම්බන්ධ වන්නේ. අප රස විඳින්නට යන මේ ගීතය රචනා කළේ කොළඹ කවි යුගයේ ප්‍රකට කවියෙක්. කාලෙකට පෙර මේ එච්.එම්. කුඩිලිගම කවියාගේ ගීතයක්. ඔහු විසින් දීර්ඝ විර්තකට ලියන ලද මේ ගීතය සබාධම පිළිබඳ මනුෂ්‍යත්වය ආදරය කැටි කොට දක්වනවා. සුනිල් ශාන්ත සංගීතවේදියා විසින් උත්කර්ෂයට නැම් වූ මේ ගීතය ගයන්නේ අයිවෝ ඩෙනිස් ගායන ශිල්පියා විසින්. මේ එම ගීතයයි. රමණීයත්වය වූ කලී ස්වභාව ධර්මය පසුපස පවතින අදෘශ්‍යමාන දෙයක්. සුභාදහම තුල රමණීයත්වය ගැඹුරුයි. එහි නිර්මාණාත්මක ක්‍රියාවලිය කෙතරම් සියුම් දැයි විස්තර කිරීම පවා දුෂ්කරයි. අපි ළමා ගීතවලට හරිම කැමතියි. ළමා ගීත කෝෂ්ඨාගාරයක් ගුවන් විදුලිය. ගුවන් විදුලියේ ළමා රංගපීඨය, ළමා මණ්ඩපය, ළමා පිටිය, ළමා ගීත දහස් ගණනින් බිහි කළා. එහි වංශ කතාවේ කරුණාරත්න අබේසේකර නාමය අමරණීයයි. ඩීඩී ඩැනි වැනි සංගීතඥයින් එම ළමා ගීතවලට පණ පෙව්වා සංගීතයෙන්. අප තෝරගන්නවා එබඳු ගීතයක්. මේ ගීතය ගායනා කළේ එස් ලියනගේ ඇතුළු පිරිසයි. අපි පුංචි කාලේ ඇසූ මේ ගීතය අදත් එම රසයෙන්ම රස විඳින්නට පුළුවන්. පුංචි දරුවන්ගේ ලෝකය, අම්මා, තෑගි භෝග මේ සියල්ල මේ ගීතයේ අදහසක් හැටියට මූර්තිමත් කරනවා. මේ S ලියනගේ ඇතුළු පිරිස. Thank you. කුයිතේ නිකේ නැතිනම් ප්‍රේමය ලෙන්ගතුකම යනු ඇතුලාන්තයේ පිබිදීමක්. ඇතුළත වූ නිදිගත් ශක්තියක් තුලින් එය පැන නගිනවා. එහෙත් අප සියලු දෙනා බාහිරයේ පවතින ආදරයක් සොයනවා. මං මුලාවනවා. එසේම අප සියලු දෙනා ආදරය කරන්නා තුල ආදරය සොයනවා. සොයන විට එය ඈතට යනවා. ඈතට යන විට එය ලං කරගන්නේ කෙසේද? ප්‍රේමය පිළිබඳ ඉසියුම් හැඟුම් දනවන ගීතයක් ප්‍රේමකීර්තිද අල්විස් රචකයා විසින් ගුවන් විදුලියට කලකට පෙර නිර්මාණය කළා. මේ ගීතය එච්.එම්. ජයවර්ධන සංගීතවේදියාගේ සංගීතයෙන් චමත්කාරයට පත් වුණා. ගීතය ගායනා කළේ විශාරද නන්දා මාලනී මේ එම ගීතයයි. Thank you. हातिन ප්‍රෙඩී සිල්වා අපේ සිනමාවේ ගීත ලෝකයේ අසහාය චරිතයක්. ඔහු විකටයේගේ චරිතය රඟපෑවට විකට ගීත කීවට ඒවා හුදු විකට ගීත හැටියට විහිළු තහළු හැටියටම ගණන් ගන්නට අමාරුයි. ප්‍රහාසනය ඊට වැදගත් අංශයක් කලාව තුළ. ෆ්‍රෙඩි සිල්වාගේ ප්‍රහසනය තුල ගීත ගායනය ඇතුලේ ප්‍රහසනය නිරූපණය කරද්දී ඒන් සමාජයට වැඩදායක අදහස් ආකල්ප ගෙන එනවා. ප්‍රේමගීතිද අල්විස් විසින් රචනා කළ ගීතයක් අපට මතක් වෙනවා. ප්‍රේමගීති ෆ්‍රෙඩි සිල්වා ගායන ශිල්පියාට බොහෝ ගීත රචනා කොට තිබෙනවා. ඇතැම් මේවා චිත්‍රපට ගීත. මේ ගීතයේ අපට ගන්න පුළුවන් ආදර්ශ එමටයි. ගීතය සංගීතවත් කළේ ආචාර්ය වික්ටර් රත්නායකයන් විසින්. කම්මැලි නැතිව ජීවිතේ ඉදිරියට ගෙන යන හැටි මේ ප්‍රේම ගීතයේ රචනයට ෆ්‍රෙඩි සිල්වා ගැයූ හැටි. Thank you. ගමන බිමන හරි කඩිසර උත්වාගෙන යයි බැරි බර අවිහිංසක කරුණාබර කලු භූමියා කලු භූමියා ගමන බිමන හරි කඩිසර උත්වාගෙන යයි බැරි බර අවිහිංසක කරුණාබර කලු භූමියා කලු භූමියා නයි භූමි කඩි භූමි तेल भूमि හැමතෙම වඩා වෙනස් කළු කූඹියා කළු කූඹියා අදිය උඩින් තිය තියා යතේ ඕපදූප වැනි කතා නැතේ මිතුරු ගැන තියා නාගතේ මුවට මුව තබා කතා වෙතේ ගමන බිමන හරි කඩිසර ඔසවාගෙන යයි බැරිවන් අවිහිංසක කරුණාබර කළු භූමියා කළු භූමියා නයි භූමි කඩි භූමි මීටම වඩා වෙන කළු කූඹියා කළු කූඹියා අනුනට හිරිහැර නොකරන්නා කරදරවලටම හසුවන්නා තව පැහැදිලි කර පෙන්නා මිනිසා ළඟ උන් වෙනසෙන්න ගමන බිමන හරි කඩිසර ඔසවාගෙන යයි බැරිවන් අවිහිංසක කරුණාව කලුකෝ මෙයා කලුකෝ මෙයා ගමන බිමන හරි කඩක ඔසවාගෙන යයි බැරිවන් අවිහිංසක කරුණාව කලුකෝ కలు భూమియా నై భూమి కటి భూమి తెలు భూమి లే భూమి మేహమటమ వడారిన కలు భూమియా కలు భూమియా ඉරිදා සංග්‍රහය සාර්ථක කර ගන්නට තාක්ෂණික දායකත්වය ලබා දුන්නේ මලින්ත දේශප්‍රිය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය කළේ ෆර්නි රෝෂිනි Thank you. ඉරිදා සංග්‍රහය පිළිබඳව ඔබේ අදහස් යෝජනා චෝදනා අපට ලියා එවන්න මෙන්න මේ ලිපිනයට. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. අදත් සුපුරුදු පරිදි ඉරිදා සංග්‍රහය වැඩසටහන ඉදිරිපත් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර